ඊට පස්සේ කල්යාණ මිත්‍රාශ්‍රය තියෙනවා. බලන්නකෝ මෙතන 60ක් 70ක් සිල් රිදී අඳගෙන වාඩි වෙලා ඉන්නවයි කිව්වා. මෙච්චර මේ අමනියෝ ඉන්න රටක මෙච්චර සත්තු මරන රටක මෙච්චර හොරකම් කරන රටක මෙච්චර කාම මිත්‍යාචාරය කරන රටක මේ තරම්ම බොරු කේලාම් හිස් වචන පරුස වචන පැතිරිච්ච රටක අපි මෙහෙම ගත කරනවා කිව්වා. ඊ සමාදම් වෙන්නේ. අපිට ඒක ලැබිලා තියෙනවා. අන්නේ විදිහට කල්යාණ මිත්‍ර ආශ්‍රය වෙතිනවා, සද්ධර්ම ශ්‍රවණේ ලැබිලා තියෙනවා. ඕන්නම් පැවිදි වෙන්න පුළුවන්. මෙහෙනම් මේ දවස්වල ඉඩ නැති ප්‍රශ්නයක් තියෙන නිසා ඔක්කොම පැවිදෙන් දාවොත් එimhe ටිකක් අචල් අපිට ඉඩ කුටි ඔක්කොම පිරලා මේ දවස්වල. ඒ නිසා මේ දවස්වල කල්පනා කරන්න එපා. පස්සේ වෙලාවක මීට හිංසුරුවේ කල්පනා කරලා බලන්න කොහෙද මොනවටද මේ කඹරන්නේ ගීවේ ඉඳගෙන මොනවටද කඹරන්නේ ඊට වැඩිය නරකද තමන්ගේ බිස්නස් එකක් කරගෙන අඩු ගානේ ආජානීය අස්වැක් වෙන්න නැත්තම් පැවිද්දෙක් වෙන්න ඉතින් අපි කතාවට බහිමු. ඉතින් මේ විදිහට අනුග්‍රහිත සූත්‍රයෙන් කාරණා පහ තේරුම් ගන්න අපි දැන් යනවා ආජානීය අශ්වයෙක්ෙන්ද ආජානීය අශ්වය සතු වේතු ප්‍රධාන ගුණ හතරක් අපි මේ දවස් හතර ඉගෙන ගන්න බලාපොරොත්තු වෙනවා. පළවෙනි එකම තමයි මේ සත්‍ය අශ්වය රූප සම්පන්න වෙන්න ඕන. අශ්වයෙක් ගත්තාම උගේ දේහ ලක්ෂණ තියෙනවා. ඒ දේහ ලක්ෂණ වලින් තමයි යාට වේගෙන් දුරන්න පුරවන්නේ. ඒ අනුව තමයි යාට බරක් දරා ගන්න පුළුවන් වෙන්නේ. ඒ අනුව තමයි යාට යුද ශිල්පයේදී ඊතලයක් වැදුනට ස්වාමියා පාවා දෙන්නේ නැතුව පෙරමුණේ ඉදිරියට යන්න පුළුවන් වෙන්නේ. එහෙම නැත්නම් අනබෙර ගහ මේ රණබෙර ගහනකොට අශ්ව කුලප් වෙනවනේ. නැත්නම් ආජානීය අශ්ව එහෙම වෙන්නේ නැහැ. එයා රණබෙර ගහද්දී යුද පෙරමුණේ ගිහිල්ලා නිදහස් දවසට ඇවිල්ලා පොලිමේ ඉඳලා හුරු වෙලා තියෙනවා. අන්න වගේ ඒකට රූප සම්පatti කම්පෙන්න ඕනේ. ඒකට කියන්නේ සාමාන්‍යයෙන් අපි ගෙවල් දොරවල් කියන කකුල් කැඩිච්ච අස්සය කියලා. කකුල් කැඩුණාට පස්සේ අස්සය වෙඩි තියලා මරනවා. ඒක කකුලක්වත් නැත්නම් අසයන් ඇති වැඩක් නැහැ. ආයේ මේ කකුල් මේ බොරු කකුල් දාගෙන ජීවත් වෙන අස්වැයම දැකලා තියෙනවද බලන්න. අස්වැය කකුල් හතර තමයි වැදගත් වෙන්නේ. ඒකට ඒ රූප සම්පන්න භාවය ප්‍රොපෝෂනේට් වෙන්න ඕනේ ගානට අධික පළල තියෙන්න ඕනේ. ඒක ඇත්තටම අපි කෘෂි කර්ම ඉගෙන ගත්තේ මම අපේ ඉස්සරහ ෆැකල්ටි එක වෙටනරි ෆැකල්ටි එක. ඒ කියන්නේ පශු වෛද්‍ය. ඉතින් ඒකේ අස්වැයන්ගේ තිබිය යුතු හැම දෙයක්ම උගන්වනවා. හැබැයි අපි වෙටනරි කරන කට්ටියට අස්සේ දකින්නවත් හම්බෙන්නේ නැහැ. බොරු උගන්වන්නේ අර පොත්වලින් අරින් ගෙන පොත්වල තියෙන්නේ අස්සයන් පිළිබඳ සෞඛ්‍යය තමයි. ඒක ඉගෙන ගන්න විභාගෙත් පාස් වෙනවා. හැබැයි අස්සේ දැකලවත් නැහැ. මහත් දැක්කේ ඔය අනේ මේ ඇවිදිනකොට තමයි මේ අස්සයෝ ඉන්නවා දගෙන පුදුමාකාර වේදමක් කරන වැඩේට. ඒක ඒගොල්ලන්ගේ නිකන් අලව්වේ අලි වාගේ. හරි නම්බුකාර දෙයක් තමයි අස්සෙක් ඉන්න එක. ඉතින් ඒක පුරුදු වෙනවා අස්වැ පදින්න ආරෙමේ තේනෝටි අස්වැගේ රූප සම්පත්තිය වගේ දෙයක් පළවෙනිම දේ තමයි රජ්ජුරෝ තෝරන්නේ නැත්නම් රජ්ජුරුවන්ගේ අස්වර අස්වාරෝ කමුදාය තෝරන්නේ අස්වැගේ තියෙන රූප සම්පත්තිය. ඉතින් රූප සම්පත්තිය උගේ ආජානීය බවට ලකුණක්. අස්වැ ලස්සන වෙනවා වගේම ඒ දෙමුහුම් හොඳම වංශයේ අශ්වයක් වෙනකොට ඒකත් එක්ක අශ්වයක් සතිවිතු ගුණ සමාන වෙනවා. මේක බුදුරජාණන්සේ සඳහන් කරන භික්ෂුවක් ළඟ භික්ෂුත් රූප සම්පatti වෙන්න ඕන. එහෙම නැත්නම් අපි ඔක්කොමලා ගාව ඒ භික්ෂුත්වයට අවශ්‍ය රූප සම්පන්න භාවයේ තියෙන්න ඕන. ඒක බුදුරජාණන්සේ අහනවා මහන්නේ අශ්වයකට නම් රූප සම්පන්න භාවය වෙනවා. භික්ෂුවකට තියෙන රූප සම්පන්න භාවය මොකද්ද? මේක තමයි බුදුරජාණන්සේට කියන්න ඕනේ කාරණා. මේක තමයි මේ පිරිස අහගෙන ඉන්නේ. ඉතින් බුදුරජාණන් සඳහන් සීලවා හෝති. යා සීල සම්පන්නයි නම් ඒ භික්ෂුව රූප සම්පන්නයි. භික්ෂුවට පේන්න තියෙන ලෝකෙට පේන්න තියෙන වැදගත්ම දේ තමයි භික්ෂුව තියෙන සිල්වන්ත භාවය. ඒක යෝගාවචරයේක් ඉදිරි ගමනක් නැහැ සිල්පද කඩාගත්තට පස්සේ. ඒක නිසා අපි කැඩිච්ච සිල්පද ගැන පශ්චාත්තාප වෙන එක නෙවෙයි මේ කියන්නේ. මෙහාට පස්සේ අපි සිල්පද සමාදන් කරනවානේ. ඊට පස්සේ ඒක Tamanට හම්බෙච්ච කිරුලක් වාගේ. Tamanට හම්බෙච්ච රූප සම්පත්තියක් විදියට වගේ. ගෙදර ගිහිල්ලා නම් හිතන්නවත් බැරි විදියට මේ රකින්න පුළුවන්. එක සතයක් වියදම් වෙන්නේ නැහැ. සිල් රකීම සඳහා කිසිම කෙනෙකුට අහවල් දෙයක් නැති නිසා මට සිල් රකින්න බෑ කියන කතාවක් නැහැ. තියෙන ෂට්ට ගතිය ජඩ ගතිය, කඩප්පුලිකම, නොකෑමනා ගතිය, මෝඩකම සහ තෘෂ්ණා. ඒක නිසා ඒකට පරිතද කරගත්තා නම් මට අම්මට අප්පට පින් සිද්ධ වෙන්න මේ ජීවිතේ ලැබුණා. ආචාර්ය උපාධ්‍යයන් වහන්සේලාට පින් සිද්ධ වෙන්න පැවිද්ද ලැබුණා. දැන් ඊට පස්සේ එකම රූප සම්පත්තිය ලොකු සංසේ ලියලා තියෙනවා අපේ විවස්ථාවේ රජ කෙනෙක් ඒ රාජාභරණ දාගත්තා වගේ භික්ෂුවට තියෙන විභූෂණය තමයි ශිල්පද ටික. ඒ ශිල්පද උඩින් එහෙම නැත්නම් භික්ෂුවගේ චීවරයට උඩින් මොනම ආභරණයක්වත් පනදින්න තහනම්. ඒ හැම දෙෙම භික්ෂු චීවරයට යට වෙනවා මිසක් උඩ දාන්න බෑ. ඉතින් ඒක නිසා භික්ෂුවගේ තියෙන අලංකාරය තමයි ඒ තමයි සීල සම්පන්නයි. ඒ සීලේ ධජය තමයි බුද්ධ චීවරයේ තමයි දහයේ. ඒක එල කියනවා මේක මම දාගෙන ඉන්නේ මෙන්න මේ සිල්පද සඳහා. ඒක මම දරුවත් කවුරු දරුවත් ඔකේ අදහස වෙන්නේ මෙන්න මේ සිල්පද ටික වෙන මොකක්වත් නැහැ. ඉතින් එහෙව් දෙයක් අපි ඉපදෙන කාලේ වෙනකොට අවුරුදු 2500 කට පස්සේ තිබිච්ච එක ගැන පොඩ්ඩක් හිතන්නකෝ. ඒ පැවිද්දක් එහෙම නැත්නම් මේ වගේ ශිල්පගත පිරිසක් බණක් භාවනාවක් අපි ළඟට ගේන්න ඒ යෝගාශ්‍රම සංස්ථාව පටන් අරගෙන මෙතන පටන් අරගෙන ඒ කරපු වැඩ ටික අපිට තියෙන අපි තමයි අමාරු වැඩ කොටස කරන්න කියලා මොන පිස්සුද අපි දක්වා එනකම් මේ සිවුර රැකගෙන ආපේක බැවිද්දට අවශ්‍ය කරන මේ ශිල්පද ටික රැකලා අපිට ආදර්ශවත් ගුරුවරයෙක් අපිට දකින්න හම්බෙච්ච එක 1956 ට ඉස්සලා හිටපු මහණුන්ඩ මෙච්චර අලංකාරයක් තිබුණේ නැහැ. ඒත් 56 ඉඳලා 70 ගණන් වෙනකන් ලෝකෙ දිහා බැලුවට කිසිම තැනක මේ වගේ පැවිද්දක්වත් මේ වගේ භාවනා මධ්‍යස්ථානයක්වත් මේ වගේ භාවනා කිරීමක්වත් තිබුණේ නැහැ. මෙතන ඉන්නවනේ පරණ වෙච්චි නාකේ නාකිච්චෝ දන්නවනේ. දැන් තමයි 80 දශකෙන් පස්සේ තමයි ඒ පැවිද්ද පෙළ ගැහිලා භාවනා මධ්‍යස්ථාන පෙළ ගැහිලා පිටරට ගිහිල්ලා භාවනා කරලා මෙහි ඇවිල්ලා පිටරටින් කට්ටිය ගෙනලා භාවනා කරලා දැන් අපිට කොඳු ඇට පෙළක් තියෙනවා. ඒ කොඳු ඇට පෙළට තමන් සිල් රකින්න නැතුව ආණ්ඩියක් දෙනයි කඳ හැලිය වගේ තමන් ගිහිල්ලා කවුරුත් අම්බන මේ කාගේ හරි පැහෙන හැන්දේ මේ හැලියෙන් කඳ බීලා ජීවත් වෙන්න බෑ. ඒක තමන් දාන්න ඕනේ බත් ටිකක්, හාල් ටිකක්. කඳ හැලියට. ඉතින් ඒක නිසා සීලවා හෝති. න සීලමයෝ සම්පූර්ණ සිල්වතෙක් වෙන්න යන්න එපයි කරන්න බෑ මේ ලෝකේ. සිල්වන්ත වෙන්න ඕනේ ඊට වැඩිය අද සිල්වන්තයි. අදට වැඩිය හෙට සිල්වන්තයි. එහෙම මිසක් අංග සම්පූර්ණ සීලයක් ගැන හිතන එක තමයි පොතේ ලියලා තියෙන කදාකත් කරන්න බෑ. ඒක වෙන දෙයක් නෙමෙයි. අපිට අවශ්‍ය කරලා තියෙන්නේ අද මම ඉන්නවා මෙතන මෙච්චරක් සිල්පද කැඩලා තියෙනවා මෙච්චරක් සිල්පද මම රකින්න පොරොන්දු වෙලා තියෙනවා. ඒක මම මේට වැඩිය පොඩ්ඩක් තව දියුණු කරන්න ඕනේ. එතන තියෙන මේ සාපේක්ෂව මේක දියුණු වෙන බව යෝගාවචරයට වැටහෙන්නේ නැති එක තමයි ප්‍රධානම සාපේ. Taman තුල සීලයක්, මේ හික්මිච්ච ගතියක්, සීතල ගතියක්, සංවරයක් වැඩෙනවද කියන එක Tamanට තේරෙන්නේ නැහැ. මං අවුරුදු 3ක් එක දිගටම වගේ ඒ ගිහි පිරිසක් භාවනා කරන තැනට යන්න පුරුදු වෙලා හිටියා ගිහි කාලේ ඒකෙන් තමයි මට ඇත්තටම මේ ආශාව ඇති උනේ. ඉතින් අන්තිමට ඒතන හිටපු මම දන්න හොඳම හාමුදුරුවෝ පිටරට ගියයි කියලා මම නතර වුණා. මට අර යන සුවදකම ආවේ නැහැ. ඊට පස්සේ නිල්ලම ගොඩින් මහත්තයා මට ආමේදොට පෙරදෙන ස්පිරිතාලේ හදනවා. එතනදී හම්බෙලා කිව්වා කොහොමද මේ අපිට දැන් භාවනා කරන තැනක් නැති වුණා. හැබැයි අපි වෙන තැනක් හොයාගත්ත මං කොහොම ඊට පස්සේ මං එන්නේ නැහැ කියලා. ඇයි කියලා මට ධම්මික හාමුදුරුවෝ ඉන්නේ නැහැ නේද? ඒ නිසා මං එන්නේ නැහැ. ඒ මහත්තයාගේ ඇස් දෙක උඩ ගියා. ඇයි එහෙම කරන්නේ? අවුරුදු 3 අපි දැක්කෙම තරුණ එක්කෙනෙකුට ඔයා විතරයි ආවේ. ඔයාගේ පුදුමාකාර දියුණුවක් පේන්න තිබුණා. ඒක මම කව මට එහෙම තේරුන්නේ නැහැ කියලා. දැන් ඒකේ ප්‍රශ්නයක් නැහැ. කවමදාක්වත් වරද්දක් නැතුව හරියට බදාදයි ඉරිදයි එනවා. අපි බලාගෙන හිටියේ අපේ නම් ජීවිත කාලය ඉවරයි. ඔයා ජීවිතේ පටන් ගන්න කෙනෙක් විශ්වවිද්‍යාලේ දෙවෙනි අවුරුද්දේ පුදුමාකාර සතුටකින් අපි හිතේ එහෙම කරන්න එපා. ඒ හැමතැනම තුරන කමන්නේ එන්නේ. මට තේරුණේම නෑ. මේ අතරතුර මේ ශිෂ්ටාචාර ගතියක්, සීතල ගතියක්, හික්මන ගතියක් ඇති උනායි කියලා.